නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ප්‍රතිසම්භි පිළිබඳ කතාවේ අන්තිම කොටස ඒක කට වැඩි වේලා ගත කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අරූප භූමි නැත්නම් රූප භූමි අරූප භූමි කියන මේ දෙක ගැන සැලකිය යුතු වන්නේ ඒ රූප භූමියේ ප්‍රතිසම්පදිගතක අපි දන්නවා රූප භූමියේ ප්‍රතිසම්පදී ගැනීම වශයෙන් මේ කාම භූමියෙන් චිතවන්නෙකුට මරණාසන්න චිත්ත වීතිෙහිදී අරමුණ වශයෙන් ලැබෙන්නේ කර්ම නිමිත්ත කියන්නේ. මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වන්නේ කර්ම නිමිත්ත. ඒ ඥානය උපදවා ගැනීමට යොදාගත්ත ඒ කසිනාදී ඒ ප්‍රඥාක්තිය අරමුණ වන්නේ. ඒ රූප භූමියේ ප්‍රතිසන්දි ගන්න කෙනෙකුට. ඉතින් ඒ කර්ම නිමිත්ත අරමුණ වන්නේ මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියකට කියන බව අප පසුගියදී දැනගත්තා. මනෝද්වාරික චිත්ත වීතියකටයි චිත්ත වීතිය තුල ලැබෙන්නේ ඒ චිත්ත වීතියේ ඒ අරමුණ වන්නේ කර්ම නිමිත්ත කර්ම නිමිත්ත වශයෙන් මේ රූපී භක්ම ලෝකයක උප උපත ලබන කෙනෙකුට මේදී මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වන්නේ කර්ම නිමිත්ත පසිනාදී ප්‍රඥාක්තිය ඊළඟට අරූප භූමියේ ප්‍රතිසන්දි ගන්නා අයට අරූප භූමියේ ප්‍රතිසන්දි ගන්නේ අරූප ධානය උපදවාගෙන ඒන් මෙපිදී කාර්යක්‍රියා කරන්නම්. ඒ අරූප ධානය උපදවාගෙන ඒ ඒන් මෙපිදී කාර්යක්‍රියා කරන කෙනෙකු තම උපදවාගත් ධානයට අනුරූප වූ කර්ම නිමිත්ත මරණාසන්න චිත්ත වීතිහි ආරම්භ වේ. ආකාසානං ඡායතන ධානය උපදවාගත් අනසාත අපිනේ නිදුලවාගත් ආකාශ ප්‍රඥාප්තිය කර්ම නිමිත්ත වශයෙන් ඒ විඥානං ඡායතනෙ උපදවාගත් ගෙනෙයි මෙතෙහි කාලා ක්‍රියා කරන්නාට ආකාසානං ඡායතන සිත කර්ම නිවිත වශයෙන් ආකින්චඤ්ඤායතනයේ මේ ප්‍රතිසම්පදි ලබන්නාහත මෙහිදී මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වශයෙන් වැඩෙන කර්ම නිමිත වන්නේ ආකාශ ආකාසානංචායතනෙහි නාස්ති භාවය කියන්නේ නැති බව නැති ප්‍රඥාක්තිය කර්ම නිමිත වශයෙන් මේ නියම සංඥා නාසඤ්ඤායත් මේ ප්‍රතිපන්දි ගන්නා තැනට මෙහිදී විපාක දීම අපෙන ඉදිරිපත් වූ නියම සංඥා නාසඤ්ඤායතන කුසල කර්මයෙන් මතු කර දෙන කර්ම නිමිත්ත වන්නේ ඒ ආකින්චඤ්ඤායතන උපල්සිත කියන ඒ ඒ කර්ම නිමිති ඒ කර්ම නිමිති කියන ඒ මනසන්න සිත් විද්‍යේ ජවන්නට දිනවා ඊළඟට ජවනයේ අනුතුරුව සිටියේ සිටියේ ඊළඟ භවයේදී ප්‍රතිසංසිය ලැබෙනවා. අනේ එහෙම ඒ පිළිබඳව දැක්වෙන. ඊළඟට දැන් ඒ භූමියෙන් චුතවන්නක් සිටිනවා. කාම භූමියෙන් චුතවන්නා. කවර තැනක හෝ උපදින්නට පුළුවන් කෙනෙක්. තමන් උපදවාගෙන තිබෙන නැත්නම් තමන් රැස් කර තිබෙන, ඇති කරගෙන තිබෙන කර්මානුරූපව කවර තැනක හෝ ඒ දැනස්සාට ඉපදීමට බාධාවක් නැහැ. අප දන්නවා ඒ මේ මනුෂ්‍ය ලෝකේ උපන් කෙනෙකු ආනම්පර්ණ කර්මයක් කරපිළින ඒ ආනම්පර්ණ කර්මයාගේ විපාකය එතනත්තා ඒ නිරේහිති ලබන නිරේහි උපදින ආනම්පර්ණ කර්ම විපාක වශයෙන් එහෙම නැත්නම් වෙන කුසල කර්ම හෝ අකුසල කර්ම කරපිළින කෙනෙක් එතනත්තාට දැන් මෙහිදී උපදවාගත්තේ කුසල කර්ම හේතු කොටගෙන මිනිස් ලොව දෙව්ලොව සාය කියලා ඒ කර්මයේ ශක්තිය අනුව අවර තැනක හෝ උපත ලැබෙන්නට පුළුවන්. ඒ ඊළඟට ඒකනත්ත මෙහිදී ධ්‍යාන උපදවාගෙන පිළිහි කාලක් ක්‍රියා කරනවා නම් තම උපදවාගෙන තිබෙන ධ්‍යානයන්ට අනුව ඒ ප්‍රතිසංගය ලබන්නට පුළුවන් රූපී භක්ම ලෝකවල ප්‍රථම ධ්‍යානය නම් ප්‍රථම ධ්‍යාන භූමිය, ද්විතිය ධ්‍යානය නම් ද්විතිය ධ්‍යාන භූමිය. ඒ විදිහට ඒ සුදුසු පරිදි ලබනවා. දැන් ඒ නිසායි සීලය. දැන් මෙහිදීම මාර්ගඵලත් ලබා පිළිගෙන අනාගාමී වුණා නම් අනාගාමී ඇතිව පංච පංචම ධ්‍යානයක් තිබෙනවා නම් ඒ තැනත්ෝ මේ සුද්ධාවාසවල උපදිනවා. ඒ විදිහට මෙහි උපන් මෙහි ඉපද සිටින කෙනෙකුට ඕනෑම භවයක ඉපදීමට බාධාවක් නැහැ. තමා ඇති කරගන්නා ඒ කුසල අකුසල කර්ම අනුව සලකන විදිහ. ඒක සුදුසු පරිදි ධර්ම ලෝකයේ උපදින්නට බෑ කොයිතරම් කැමති වුණත් ධ්‍යාන උපදවා ගත්තේ නැත්නම් අන්න ඒ විදිහට සැලකන්න. Taman ඒ තැන්වලට තැන්වල ඉදීමට හේතු වන ඒ කුසල කර්ම මෙහිදී ඇති කළා නම් ඒ තැන්වල උපදින්නට පුළුවන්. එනිසා මිනිස් ලොවින් චුතවන්නේකුට අසුවල් තැන උපදින්නට බැහැ කියලා. එහෙම නියමයක් නැහැ. අසුවල් තැන උපදින්නේ නැtei කියලා නියමයක් නැහැ. මම මෙහිදී උපදවාගත්ත. ඒ කියන්නේ ඒ තේරුම් ගන්නට ඕන සුදුසු පරිදි නිකම් ප්‍රත්‍යඥයෙකුට සුද්ධාවාසයට යන්න බෑ. ඒක දන්නවනේ. ඒ විදිහේ සුදුසු පරිදි. ඊළඟට රූප ලෝකයෙන් චිතවන අය පිළිබඳව සැලකෙන විදිහ. රූපී ධ්‍යාන පිළිෙන්නේ පහයි. රූප ධ්‍යාන පහක් දක්වනවා. ඒ පහයි. ඒ ධ්‍යානයට අනුරූප විපාකය ඒ ඒ භ්‍රම ලෝකෙහි ලබන්නේ. එදින් මේ රූප ධාන උපදවා ගන්න උන් ඒ ඒ රූපී භූමියේ සිට ඊට ඉහළ රූප ධාන උපදවා ගත්තොත් ඊට ඉහළ රූප භූමියට යට හැකියි. එහෙම නැත්නම් ඒ අය ආපසු මේ කාම භූමියට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එනවා. ඒ කාම භූමියේ ප්‍රතිසන්දි ගැනීමට එන රූපාවචර භූමියකින් චිතවන ධර්මයන් මෙහිදී ලබන ප්‍රතිසන්දිය එක්කෝ ද්වි හේතුක නැත්නම් ත්‍රි හේතුක. කියන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක් එතන ලබනවා කියන එක වළක්වන්නේ නැහැ. ද්වි හේතුකේ වශයෙන් උපදින්නට ඉඩ තිබෙනවා. ත්‍රි හේතුක වශයෙන් හේතු වශයෙන් උපදින්නට ඉඩ තිබෙනවා. ඒ රූපී ධර්ම ලෝකයේ කිංචිත වෙන. ඒ රූපී ධර්ම ලෝකයේ කිංචිත වෙන ඒ ප්‍රත්‍යඥය. එය විහේතුක එනසම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් මෙහිදී ලබන්නේ. අ හේතුක ප්‍රතිසන්දියකට නම් යන්නේ නැහැ. ඒ අ හේතුක ප්‍රතිසන්දිය කියන්නේ සුගතිය හේතුක ප්‍රතිසන්දියක් හෝ දුර්ගතිය හේතුක ප්‍රතිසන්දියක් ඒකත් ලබන්නේ නැහැ. ඒ චිත්ත වෙලා ලබන ප්‍රතිසන්දිය එක්ක දු හේතුක නැත්නම් ත්‍රි හේතුක. ඒ වඩා බර ත්‍රි හේතුකේ කියන්නේ මොකද ඒ අය ධ්‍යානත් උපදවාගත්ත පිරිසක්. හැබැයි ත්‍රි හේතුකම කියලා එහෙම නියමයක් කරන්නේ නැහැ. හේතු කරන්නට පුළුවන් මෙහි ප්‍රතිසම්පය. එහෙම නෙවෙයි අරූප භූමියෙන් පිටවන අය. අරූප භූමියෙන් පිටවන අය දැන් අරූප ධ්‍යාන සතරක් තියෙනවා. ඒ අරූප ධ්‍යාන සතරෙන් ආකාසානංචායතනෙන් පිටවන කෙනෙකුට තමන් ඒ ආකාසානංචායතනෙහි සිට විඥානංචායතනෙ උපදවා ගන්නා නම් විඥානංචායතනයට ප්‍රතිසම්පි ගැනීම වශයෙන් යනවා. එහි ප්‍රතිසන්දිය ලබයි. ඒ අරූප භූමිය පහළ අරූප භූමියේ සිට ඉහළ අරූප භූමියට යනවා. ඒ ඉහළ අරූප භූමියේ ඉදීමට වමනා කරන ධානය උපදවා ගත්තම ඒ විදිහට තමන් ආකාසානං ඡායතනෙහි සිට ඒ සියලු ඉතිරි සියලුම ධ්‍යාන උපදවන්නට පුළුවන්. ඉතිරි සියලුම ධ්‍යානෙ කියේ විඥානං ඡායතන ආචින්තඥායතනය මේ සංඥානාසනය. එහි සිට උපදවන්නේ නැහැ රූප ධ්‍යාන. රූප ධානය උපදවන්නේ නැහැ ඒකට. ඒ රූප ධානය උපදවීමට අවස්ථාවක් නැහැ. ඒ රූප වශයෙන් යොදා ගන්නට, කසින වශයෙන් යොදා ගන්නට දේවල් දෙහි නැහැ. ඒ නිසා රූප ධානය උපදවන්නේ උපදවන්නේ නැහැ. ඉහළ අරූප ධානය උපදවත හැකියි. එතකොට ආකාසානං ඡායතනෙහි සිට උපදවා ගන්න ඒ ඉහළ ධානයට අනුව විඥානං ඡායතනෙට වේවා, ආකින්චඤ්ඤායතනෙට වේවා, මේ වසඥා මා සංඥායතනයට වේලා යටයි. ඒ දැන් විඥානංචායතනෙන් චිතවණෙක් කෙනා ආකාසානංචායතනයට එන්නේ නැහැ. ඒ ආකාසානංචායතනෙ උපදින්නට වෙන කරන ධානයේ මෙහිදී වඩන්නේ නැහැ එතන. ඔහු වඩන්නේ වඩනවා නම් Taman ලබා තිබෙනම ධානයේ එහෙම නැත්නම් ඉහළ ධානය. ඒ නිසා ආකාසානංචායතනෙ ඉන්න කෙනෙකුට නැවත ආකාසානංචායතනෙම උපදින්නටත් පුළුවන්. එහෙම නැත්නම් යන්නට තියෙන්නේ ඉහළයකට. ඉහළට. එහෙම නැත්නම් කාම ලෝකයට එන්නේ. රූප ලෝකයට යන්නේ නැහැ. රූප ලෝකයට යන්නට නම් රූපී ධර්ම ලෝකයක උපදින්නා නම් රූප ධ්‍යාන. දැන් රූප ධ්‍යානම උපදවන්නේ නැහැ මේකදී. ඒ නිසා ආපහු එනවනම් ඉහළ යනවනම් ඉහළ ඉහළ අරූපී ධර්ම ලෝකවලට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් යනවා. එහෙම නැත්නම් කාම ලෝකෙහි ප්‍රතිසන්දි ගන්නවා. ඒ විශේෂය කාම ලෝකෙහි ප්‍රතිසන්දි ගන්න අරූප භූමියෙන් චුතවන එකන ත්‍රි හේතුකයක හැටියටමයි උපදී. ඒකයි විශේෂය. දැන් රූප භූමියෙන් චුතවන එකන නම් ත්‍රි හේතුක වන්නටත් පුළුවන්, ද්වි හේතුක වන්නටත් පුළුවන්. අරූප භූමියෙහි එහෙම මේ දෙවදෑරුම් තත්වයක් නැහැ. අරූප භූමියෙන් චුතවන එකන මෙහි එනවා නම් ලබන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි. ඉතින් මේක පිළිබඳව විශේෂයක් හේතුක ප්‍රතිසන්දියක් ලක් වෙන කුණිට පමණයි මේ නැවත ධ්‍යාන උපදවන්නට පුළුවන් වන්නේ. දැන් එතනින් චිත වෙලා හේතුක ප්‍රතිසන්දියක් ලැබුවා නම් රූපී ධ්‍යානයක් උපදවාගෙන භක්ම ලෝකේ ඉපදෙලා එතනින් චිත වෙලා මෙහිදී දුති මේ හේතුක ප්‍රතිසන්දියක් ලැබුවා නම් ඒ හේතුක ප්‍රතිසන්දිය ලැබූ ආත්ම භාවයේදී ධ්‍යානයක් උපදවන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ඊළඟ භවයේ ඒ ධ්‍යාන වලින් ලබන විපාක ලැබෙන ඒ භ්‍රම ලෝකවල උපදින්නට බෑ. ඊළඟ භවය යන්නට බෑ. ඒකවලක් නෙවෙයි මෙහිදී වෙන භාවනා අනුගමනය කොට විදර්ශනා වඩලා ඕ මාර්ගඵලයක් උපදවන්නටත් බෑ. අර කිහේ විහෙතික වීම හේතුකටද. නිසා ඒ අහේතු මේ අරූප භූමියකින් පිට වෙලා නැවත කාම භූමියේ උපදින තැනට ත්‍රි හේතුක වීමන් බොහොම වැදගත් කරුණක් වෙනවා. සමහර විටක ඒ ජීවිතයේදී ඔහු සුදුසු ආදර්ශයක් මේ ආදර්ශයක් නැත්නම් අනුශාසනයක් ඒ විදිහේ සාසුවරේ මුණ ගැසෙනවා නම් ඒ සාසු ශාසනයක් ලැබුණා නම් ඒ ශාසනයට අනුව පිළිපද උපදවා ගන්න ධ්‍යාන මාර්ගඵල වෙන මේ සියල්ලම උපදවා ගන්නට ඒ ත්‍රිහේතුක බව ඒ කාරණයක් ත්‍රිහේතුක වේ. අනේ එනිසායි මෙතන එනවා ගාථා පදයක් ඒ කියන්නේ ආරු ආරු ආරුප්ප චිතියා හොන්ති එක්තිමාරුප්ප වජ්ජිත ආරුප්ප චිතියා හොන්ති අරූප භූමියේ චිතීම් වෙත් ආ එක්තිමාරුප්ප වජ්ජිත එතිම ආරූප වජ්ජිකා. යත යට අරූප භූමි හය. මේකට ඒ යත යට අරූප භූමිෙහි ප්‍රතිසන්දියක් නොලබන. නොලබා ඒ සිටියට අනුකූලව ඉහළ ඉහළ පරමාරූප සංදිත්ත. කියන්නේ ඉහළ ඉහළ අරූප භූමියක හෝ එහෙම නැත්නම් කාමයේ සිහිත. කාම භූමිෙහි ත්‍රි හේතුකව උපදී. ඊළඟට රූපාවචර චුතිය. රූපාවචර චුතියට අනුතුරුව ලබන ප්‍රතිසන්දි අහේතු රහිතාසින්. අහේතුක ප්‍රතිසන්දි හැර වන්නාහ. රූපාවචර චුතියට අනුතුරුව අහේතුක ප්‍රතිසන්දි හැර ඉතිරි ප්‍රතිසන්දි වන්නාහ වෙනවා. සබ්බ කාම තිරේ තුමා කාමේ වේව පනිතා ඒ ඒ සබ්බා කාම කිහෙතු මේ කාම භූමියේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා දෙන කෙනෙක්. නම් ඒ තැනකට හැම තැනකම කාමේ වේ ඒව සමිත. හැම තැනකම කොතැනක වුවද ප්‍රතිසන්දියක් ලබන්නට බැරි නෑ. මේ උපදවා ගන්නා කුසල කුසල කර්මයන්ට අනුව. අනේ ඒ විදිහට ඒ ප්‍රතිසම්පි පිළිබඳ කතාවලින් කරුණු දක්වන්නේ. එනිසා එනවා දැන් ප්‍රතිසන්දි වශයෙන් කතා කරන විට අරූපාවචර චුතිම තියෙන්නේ හතරක්. අරූපාවචර චුති හතරේ කියන්නේ අරූප භූමි හතරක් තියෙනවා. ඒ එක එක භූමියක තිබෙන්නේ එක භවංග පිටක්නේ. ඒක ආකාසානං ඡායතන භවංගේ ආදි වශයෙන්. එතකොට ආකාසානං ඡායතන විපාක චිත්ත තමයි ඒ භවයේ චුතිසිත වන්නේ. ආකාසානං ඡායතන විපාක චිතේ භවයේ ප්‍රතිසංවිසිත වන්නේ. තවත් මාකාලෙහිදී භවංග චිත වන්නේ. එතනින් කෘතවන විට ත්‍රිපිටකවා. ඒ නිසා ඒ අරූපාවචර ත්‍රිපිය මොර අරූපාවචර ත්‍රිපි හතරක් තිබෙනවා. ඒ අරූපාවචර ත්‍රිපි හතරෙන් පසු විපාක වශයෙන් ලැබෙන්නේ අරූපාවචර විපාක හතරක්. කාමක්‍රීයේ ත්‍රිප විපාක හතරක්. වෙන ප්‍රතිසම්පි අටක්. අරූපාවචර ත්‍රිපි හතරෙන් පසු අරූපාවචර ප්‍රතිසන්දි හතර. ඒක අර සුදුසු පරිදි ගන්නට ඒ අරූපාවචර ප්‍රතිසන්දි හතරේදී ඉහළ රූප භූමියකින් පිටව පහළ රූප භූමියක ප්‍රතිසන්දිය ගන්නෑ. ඒ තමන් සිටි භූමියෙම ප්‍රතිසන්දි ඒ නැවත ලබන්නට පුළුවන්. එහෙම නැත්නම් ඉහළේකට යන්න. එහෙම ගත්තම මේ ආකාසානං ඡායතනෙ කියනාට ආකාසානං ඡායතනෙ උපදින්නටත් පුළුවන්. ඒ ඉහළ භක්ම ලෝක තුනෙන් කාටතනකට වලි අතහැරෙයි. එහෙම ගත්තම සැලකෙන විට ඒ අරූපාවචර ත්‍රිති හතරෙන් අනුපිළිවෙල වෙන ප්‍රතිසන්දි අරූපාවචර ප්‍රතිසන්දි හතර හෝ කාම භූමියේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි හතර කාම භූමියේ තියෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දි හතර ගන්නවන මොනවද කියලා සෝමනස සහගත ඥාන සංකේත අසංකාරික විපාක සිත එම සසංකාරික විපාක සිත උපේක්ෂා සහගත ඥාන සංකේත අසංකාරික විපාක සිත සංකාරික විපාක ඒකට ත්‍රි හේතුක ප්‍රතිසම්පිතයන් වරයි ඒ වයින් සිත වෙලා ලබන ප්‍රතිසම්පි ඡන්නේ ඒ ඊළඟට ඒකයි මෙතන කියන්නේ ඊළඟට අරූපාවචර රූපාවචර චුති පහක් තිබෙනවා කියන්නේ රූපාවචර ප්‍රතිසම්පි තියෙන පහයි ප්‍රථම ධ්‍යාන විපාකසිත, ဒုတိ ය ධ්‍යාන විපාකසිත, තෘතිය ධ්‍යාන විපාකසිත, චතුර්ථ ධ්‍යාන විපාකසිත, පංචම ධ්‍යාන විපාකසිත. අනේ ඒ 35න් පසුව ප්‍රතිසන්දි වශයෙන් දක්වනවා 17ක් ප්‍රතිසන්දි 17ක් ඒ කීවේ අහේතු ප්‍රති අහේතුක ප්‍රතිසන්දියනේ අත්හැරියේ ඒකෝද අහේතුක ප්‍රතිසන්දිය අත්හැරියම සහේතුක ප්‍රතිසන්දි පිළිදෙනවා මේ මේ 17 එතකොට මේ 17 දක්වන්නේ කොහොමද ත්‍රි හේතුක ප්‍රතිසන්දි 13 විවේක ප්‍රතිසන්දි 13 සහ විහේතුක ප්‍රතිසන්දි 7 ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දි 13 ඉතිරේ 13 ඉතිරේ මොනවාද ඒ අරූප ගුණයත් එක්කනේ අරූප ප්‍රතිසන්දි හතරයි ඒ රූප භූමි ප්‍රතිසන්දි 10 එතකොට නවයයි. කාම භූමික ත්‍රි හේතුක ප්‍රතිසන්දි හතරක්. එන ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ධාතුනකෝ ද්වි හේතුක ප්‍රතිසන්දි හතර. එහෙම ප්‍රතිසන්දි 17ක් ලැබෙනවා. අ හේතුක ප්‍රතිසන්දි විතරයි නැත්තේ. ඒ 17 කියවම අපි දන්නවා ඒවා ද්වි හේතුක ත්‍රි හේතුක අ හේතුක ප්‍රතිසන්දි කියන දෙකනේ. දුර්ගතිය හේතුක සුගතිය හේතුක. ඒ දෙක ලැබෙන්නේ නැහැ. ඉතිරි ප්‍රතිසන්දි 17. රූප ලෝකයෙන් ස්ථිත වෙලා රූපාරූප ලෝකවල ත්‍රි හේතුකව කාම ලෝකෙහි ත්‍රි හේතුක හෝ විය හේතුකව උපදින්නට පුළුවන්. ඉතින් දැන් ඒක තේරුම් ගන්න ඕන ඒ රූප භූමි වල උපද සිටින අය ඊළඟට පහළ භූමි වලට මේ කාම භූමියට හෝ එන්නේ ප්‍රත්‍යඥයන් කියනවා. ප්‍රත්‍යඥයන් ආර්යෝ උඩ භූමිය වලින් පහළ භූමිය වල නූපදිස් කියලා දක්වනවා. ආර්ය පුද්ගලයන් ඉහළ භූමිය වල සිට පහළ භූමිය වලට එන්නේ නැති එක. විශේෂයෙන්ම උගන්වනවා ඒ ආර්යෝ වරක් යම් තැනකට ගියා නම් ආපසු වෙන තැනකට නොයා එහිදීම ඉහළ මාර්ගඵල ලබා පිරිනිවන කියා දක්වන තැන් පිළිබඳ. ඒ තමයි වේගක්ඛලේ අකනිත්තේ භවග්ගේච පතිත්තිතා නපුනා අඤ්ඤත් ජායන්ති සබ්බේ අරිය පුද්ගලා එහෙම වෙනස් වෙනවා වේහක්ඛලය වේහක්ඛලය කියන්නේ චතුර්ථ ධ්‍යාන භූමිය වේහක්ඛලය අකනිත්තේ කියන්නේ සුද්ධාවාස භූමිය වලින් ඉහළ එකනේ ඒක චතුර්ථ ධ්‍යාන භූමියටයි අය නමුත් එහි උපදින්නේ අනාගාමී ඒ වාසය කරන්නේ අනාගාමී රහත් කියන අය. ඒ නිසා ඒවා රසුද්ධාවාස කියලා. මේ දෙහප්පලේ උපන්න ආර්ය පුද්ගලයේ වෙන තැනක උපදින්නේ නැහැ. එහිදී අපි ගනිමු දෙහප්පලේ උපන්නේ සෝවාන් පුද්ගලයෙක් කියලා. සෝවාන් මාර්ගයේ ඵලයේ උපදවාගෙන ඒ චතුර්ථ අධ්‍යාය නැත්නම් පංචකමයේ හැටියට පංචම අධ්‍යාපනය කරවාගෙන ඒන් නොපිරිහි කාලක්‍රියා කරන කෙනෙක්. ඒ කාලක්‍රියා කරන තැනත්තා එහි උපදිනවා නම් ඒ වේහප්පලේ උපදිනවා නම් වේහප්පලයෙන් දින කොතැනකටවත් නැවත ප්‍රතිසන්දි ගැනීම වශයෙන් යන්නේ නැහැ. ඒ මොකද වේහප්පලයන් එක භවආග්‍රයක් කියලා දක්වනවා. භවආග්‍ර වශයෙන් දක්වන තුනක් තියෙනවා. එක භවආග්‍රයක් තමයි වේහප්පලය. අනිත් එක අකනිත්‍යය. අනිත් එක තමයි මේව සංඥා නාසඥානක. අනේ භවආග්‍ර සංඛාත වූ වේහප්පලේ උපාන ආරේ වෙන තැනකට ප්‍රතිසංහි ගැනීම වශයෙන් යන්නේ නැහැ. එහිදීම ඉති මාර්ගඵල ලබා පිරිනුවන් පාන. ඊළඟට අකනිත්‍යයේ උපන දින අනාගාමී පුද්ගලයා. අකනිත්‍යයේ උපදින්නේ අනාගාමී පුද්ගලයා අකනිත්‍යයේ උපදින සමහර විටක කෙලින්ම එතනදී. මෙතනින් සිට ධ්‍යාන මාර්ගඵල අනාගාමී මාර්ගඵලයන් මෙහිදී ලබලා පංචම ධ්‍යානියත් සහිත නම් ඒ සුද්ධාවාසෙහි උපදිනවා. ඒ සුද්ධාවාස වෙයි කෙලින්ම අකනිප්පේට යන්නේ. සමහර කෙලින්ම මෙතනින් චිතව අකනිප්පේහිම උපදිනවා. සමහරු ඉන්නවා උද්ධංසෝත අකනිප්පගාමී කියන. පහළ සුද්ධාවාසවල ඉපදිලා එතනින් ඉඳලා එතනින් චිත වෙලා ඊළඟට ඊළඟ එකේ ඉපදිලා ඒ විදිහට ධනයින් අයන්න. ඒ අය ගැන කියන්නේ උද්ධංසෝත අකනිප්පගාමී කියන. කෙලින්ම අකනිෂ්ඨයෙහි උපදින අය පිළිබඳව දක්වන්නේ ඒ අය ප්‍රඥාබිතක නුවණ දැන් ඉන්ද්‍රිය ධර්ම අතුරෙන් ඉන්ද්‍රිය ධර්ම පහක් දක්වනවා ඒ පහෙන් ප්‍රඥේන්ද්‍රිය අභිමාත්‍රාය අකනිෂ්ඨයෙහි උපදින ඒ පිළිවෙලින් දක්වන්නේ මේ අවිජය අකප්ප සුදස්ස සුදස්සි අකනිෂ්ඨ කියලානේ අවියෙහි උපදින්නේ ශ්‍රද්ධාතිකයන්. අවියෙහි ඒක ශ්‍රද්ධාව අනිත් ඉන්ද්‍රියයන්ට වඩා අධිකයි. ඒ අය අවියෙහි අසත්‍යෙහි උපදින්නේ වීර්යාතිකයන්. වීර්ය අධිමාත්‍රයි අනිත් ධර්ම වලට වඩා. එබන්දයන් එබඳු අනාගාමී උපදිනවා අසත්‍යෙ. සුදස්සෙහි උපදින්නේ සතින්ද්‍රිය අධිමාත්‍රය. සුදස්සෙහි සුදස්සෙහි සමාධින්ද්‍රිය අධිමාත්‍ර අය. අසමිත්‍යෙහි ප්‍රඥේන්ද්‍රිය අධිමාත්‍ර අය. ඒ විදිහට දක්වනවා. එහෙම දෙන්න. ඒ එහෙම ඒ ඒ තැන්වල විසුද්ධාවාසවල ඒ විදිහට උපදින අය අතුරෙන් යමෙක් මේ පිළිවෙලින් ගිහිලා අකනිට්ඨයට ගියා වේවා එහෙම නැත්නම් කෙලින්ම අකනිට්ඨෙහි ඒ සුද්ධාවාස ප්‍රතිසන්දිය ලැබුණ තැනත්තා අනාගාමි කෙනෙක්. එතනින් වෙන තැනකට යන්නේ නැහැ. දැන් එහෙම නෙවෙයිනේ. උදං සෝතාකරිත්ගාමි කියන තැනත්තාම අවිහෙසිත අතප්පයට අතප්පෙහිසිත සුදස්සයට සුදස්සෙහිසිත සුදස්සයට සුදස්සෙහිසිත අකනිත්‍යයට. ඒ විදිහට යතේ. දැන් අකනිත්‍යයට ගියට තැනත්තා වෙන තැනකට යන්නේ නැහැ. එහිදී ඉතිරි මාර්ග ඵලයක්. ඉතිරි මාර්ග ඵල තියෙන්නේ අරහන් මාර්ගයයි ඵලයයි. ඒක ලබලා ඉතින්දිම තිරුණුවන් සාමයි. අන එහෙම වේහස්තලේ අකනිතේ භවග්ගේච පටිච්චිතා නපුනා අඤ්ඤත්ථ ජායන්ති නැවත අන්‍ය තැනක නූපදී සබ්බේ ආර්ය පුද්ගලා සියලුම ආර්ය පුද්ගලෝ ඒ සියලුම ආර්ය පුද්ගලෝ යන්නේ අසං මේ සුද්ධාවාසවල සුද්ධාවාසවල කියන්නේ අනාගාමීන් පමණයි නමුත් වෙනතන් වල උපදින ආර්යයෝ තව තැන් වල උපදින්නට පුළුවන් වෙනස් තැන් ඉහළ ඉහළ තැන් වල පුළුවන් යත් හැකියි නමුත් වේහප්පලේ සම්පන්නතා ආර්ය පුද්ගලයා ඉහළ මාර්ගඵල එහිදී ලබන මිසක වෙන තැනක ප්‍රතිසන්දි ගැනීම වශයෙන් දෙන්නේ නැහැ. අනේකයි දක්වා. දැන් <clears throat> ඒ කාම කාම ත්‍රි හේතුක චුති අතරින් පස්ස. يعني සබ්බා කාම ත්‍රි හේතු මා කිව්වේ ඒකයි. මෙතන එනවනේ. රූපාවචර චුතිය හේතු රහිතාසේ සබ්බා කාම ත්‍රි හේතුම. ඒ ත්‍රි හේතුක කාම ත්‍රි හේතුක සිටින් කියන්නේ හතරයි. සෝමනස්සකහට ඥාන සංප්‍රයුක්ත විපාක සිත් හත. උපේක්ෂා සහ විපාක සිත් දෙක. විපාක සිත් දෙක. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත විපාක සිත් දෙක. කියන ඒ හතර. ඒ ත්‍රි හේතුක චුති ප්‍රතිසංයෝගයක චුති වෙනවා කියලා දන්නවනේ. මේ චුති හතරෙන් පස්සේ ලබන ප්‍රතිසන්දි 20ක්ම දක්වයි. දැන් ඒකයි මම කිව්වේ කිසි තැන මේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියාද වැහුණු තැනක් කියලා කියන්න බෑ. අපි දන්නවා ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියපු දේවදත්ත ස්තගරයන් වහන්සේ අවීචි මහා නිරේහි ප්‍රතිසන්දි ලැබුවා. තමා ත්‍රි හේතුකේ මෙහිදී තමාගේ චුතිය ත්‍රි හේතුක චුතියක් මොකද ප්‍රතිසන්දිය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබුණු නිසා තමයි ධ්‍යාන උපදවාගෙන අභිඥාද ලැබියේ. එහෙත් ප්‍රතිසත්‍යන තත්වයෙන් නොමිදුණු හේතුවෙන් ඒ ත්‍රි හේතුක ත්‍ෘතියට අනුකූලව ඒ ඉඳන් ඒ ත්‍රි හේතුක ත්‍ෘතියක් වන්නට කලින් නැති වුණු මරණසන්න ධවණය අකුසල ධවණයක් ඒ අකුසල ගවණයට අරමුණු වූයේ තමා කරන ලද අකුසල කර්මය වූ දකමේ මහන්සේට මේ විපාක දෙන දුන්නේ සංඝ බෙහෙද කර්මය කියලා. ඒ සංඝ බෙහෙද කර්මය. ඒ සංඝ බෙහෙද කර්මය විපාක දීමට එළඹ සිටියා. මේ සමහර විටකේ කර්මයේම එහෙම නැත්නම් ඒ කර්ම නිමිත්ත අරමුණකට ඇති සමහර විටක ඒ ඒ කර්ම කර්ම නිමිත්ත කියන දෙකම කර්ම නොවි තමන්ට යන්නට සිදුවන අවීචිය පිළිබඳ වූ ගම අරමුණු වන්නට ඇති. නමුත් ත්‍ෘතිය ත්‍රි හේතුක. ත්‍ෘතිය ත්‍රි හේතුකයි අනුතුරු ප්‍රතිසංඛ්‍ය දුර්ගති අහේතුක. ඒ ත්‍ෘතියට අනුතුරු ප්‍රතිසංඛ්‍ය දුර්ගති අහේතුක. ඉතින් අන්න ඒ ප්‍රතිසංඛ්‍ය දුර්ගති අහේතුක. සුගති අහේතුක ප්‍රතිසන්දි කියන ඒවා සමහරෙක් තමා මෙහිදී මෙහිදී ලැබපු ප්‍රතිසන්දිය ත්‍රි හේතුකව තිබුණා මෙහිදී කරන ලද පාප කර්ම කුසල කර්ම කියන මේවායේ මිශ්‍රණය නිසා තමන් කරන ලද ඒ විපාක තමන්ට විපාක දීමට එළඹ සිටි සිටින කුසල කර්මය එතෙන් බල සම්පන්න කුසල කර්මයක් නූනනම් ද්විහෙතුක ඕමක කුසල කර්මයක් වුණානම් විපාක දීමට එළඹ සිටින. එවිට ඒ තැනත්තා මේ ත්‍රිහෙතුක චුතියට අනුතුරුව ලබනවා සුගති අහේතුක ප්‍රතිසන්දි. ඒ සුගති අහේතුක ප්‍රතිසන්දිය වන්නේ උපේක්ෂා සහගත සම්පීර්ණ සිත කුසල විපාක. කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත ප්‍රතිසංසිත වශයෙන් ලැබෙනවා. දැන් මේ දෙන්නේ ත්‍රි හේතුක කාම ත්‍රි හේතුක කාම ත්‍රි හේතුක සිටි හතරෙන් ඉව ලැබිය හැකි ප්‍රතිසංදි විස්ස අතුරෙන් දෙකක්. ඒ දෙකම එකක් දුර්ගතිය හේතුක අනෙක සුගතිය. දැන් තවත් හේතනස්සා මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටියේ ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් නැතහොත් ත්‍රි හේතුක ඕමක කුසල කර්මයක් නම් සුදුසු පරිදි කර්මයේම හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අරමුණේ මේ කාම සුගතියේ එහෙම නැත් කාම සුගතියේ يعني නිමිත්තක් වශයෙන් දෙවියෙක් වශයෙන් ද්වේතුක ප්‍රතිසන්දියක් ලබනවා. ද්වේහය සුඛ ප්‍රතිසන්දියේ කියන විට ඒකේ තියෙන්නේ අලෝභ අදෝස කියන හේතු දෙක පමණයි. ද්වේහය සුඛ ප්‍රතිසන්දිය. ඒ ද්වේහය සුඛ ප්‍රතිසන්දිය ලැබීම කරනකොටගෙන එතනස්සා වෙන වෙනස් සැප සම්පත් විඳීමට ඒක බාධාවක් නෙවෙයි. එහෙත් ඔහුට ඒ જાතියේදී කොයිතරම් උත්සාහ කළත් ධානය මාර්ගඵල කියන මේවා උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහුට විදර්ශනා නුවණ උපදවා ගන්නට බැහැ කියලා. ඒ ධ්‍යානයක් පිළිබඳ පරිකරම කරන්නට බෑ කියන්නේ නෑ. භවනා කරත් හැකියි. නමුත් ඒකේ මේ නිස්සාව කියන නිස්සාව වශයෙන් කලකන ධ්‍යානය එහෙම නැත්නම් මාර්ග ඵල කියන මේවා උපදවා ගන්නට තමන්ගේ ප්‍රතිසන්දිය බාධාවක්. ඒකට කියන්නේ විපාකාවරණ කියලා. විපාකාවරණ කියන්නේ මාර්ගඵල ධ්‍යාන මාර්ගඵල කියන මේවාට බාධා කරන මේ ආවරණ වෙන ධර්ම පහක් දක්වනවා. පහක්. විපාකා විහෙතුක ප්‍රතිසන්දි. මේ විහෙතුක ප්‍රතිසන්දි හතරක් තියෙනවා. ආහේතුක ප්‍රතිසන්දි දෙකයි විහෙතුක ප්‍රතිසන්දි හතරයි. අය. ත්‍රිහෙතුක ප්‍රතිසන්දි ඒ ත්‍රිහෙතුක ප්‍රතිසන්දි ඊළඟට එන්නේ කාම ත්‍රි හේතුක ප්‍රතිසන්දී කියනවා හතරක්. කාම ත්‍රි හේතුක ප්‍රතිසන්දී. ඒක ත්‍රි හේතුක ප්‍රතිසන්දී හතරේ කාමතුරු ත්‍රි හේතුක ප්‍රතිසන්දී ත්‍රි හේතුක ස්ථಿತಿ හතරට අමතරව ත්‍රි හේතුක ප්‍රතිසන්දී හතරක් ලබන්නට පුළුවන්. හතර කියන්නේ ඒ සුදුසු පරිදි නේ. ඒ කියන්නේ හැම කෙනෙක් හතරක් කරන්නේ නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දී හතර. ඒලා එහෙම ලබත හැකි කාම ත්‍රි හේතුක ප්‍රතිසන්දී. ඊළඟට රූපාවචර අරූපාවචර රූපාවචර ප්‍රතිසන්දි පහක් තිබෙනවා අරූපාවචර ප්‍රතිසන්දි හතරක් එහෙම ගත්තම එකතු වුණාම ඔක්කොම කීයද ප්‍රතිසන්දි සිත් වශයෙන් ලැබෙන්නේ 19යි 19යි මොකක්ද මේ 20 වෙනි ප්‍රතිසන්දිය ඒ තමයි අසංඤ්ඤ සප්ත ප්‍රතිසන්දි 20ට ගන්න අසංඤ්ඤ සප්ත ප්‍රතිසන්දි ඒ අසන්න සත්‍ය ප්‍රතිසන්දේ උපදින්නේ කවුද? ඒ හේතුක ප්‍රතිස්ථිතියකට අනුසුරුව. ඒ හේතුක සිටියක්. දැන් මේ අනුශය ලෝකෙදී වායෝ කපිනේ උපදවාගත් උත්තම ධානය අතිතනස්තෙක් සිත දුරු කිරීමේ අභිලාෂය ඇති කරගෙන සිතේ පා කියන මේ කනස්ත නිතරම වඩලා වඩලා වඩලා වඩලා ධානයනොත් නොකිලිහි සිට කලක්‍රියා කොට ලබන ප්‍රතිපන්දිය තමයි අසඤ්ඤ සත්‍ය ප්‍රතිපන්දිය. ඒ අසඤ්ඤ සත්‍ය ප්‍රතිපන්දියේදී හිතක් නැහැ. හිත නැති ප්‍රතිපන්දිය. එහෙනම් මොකක්ද ප්‍රතිපන්දිය? රූපමේව ප්‍රතිසන්දි හෝති කියන්නේ ඒක. රූපේමයි ඒතර ප්‍රතිසන්දියමයි. ඒ රූපය සිහි රූපස්කන්ධය ඒ ප්‍රතිසන්දි මොහොතේදී ප්‍රතිසන්දි අවස්ථාවේදී රූප කලාපයක් වශයෙන් පිළිගන්නේ ජීවිත නවත රූප කලාප ජීවිත නවත එතන ජීවිතයේ නවගනි කොට ඇති රූප සමූහය විතිය කියන එක රූප කලාප පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ඒ ජීවිතය කියන එක තමයි මේ කර්මයේ තන අරගෙන මේ රූප පාලනය කරන්නේ. ඒ ජීවිතේ. දැන් කර්මයේ අතීත එක. ආසන්න සත්‍ය ප්‍රතිසම්පිය ලබා දෙවන කර්මය ඒ ඒ ප්‍රතිසම්පිය ලබන අවස්ථාවේදී පිළිදෙන එක නෙවෙයි. කර්මය කියන්නේ අතීතේ සිදු කරපු එකක්. ඒ කර්ම හේතුයෙන් කර්මය නිසා ලබා දෙවන කර්මජ රූප පුඤ්ජය එතන ලැබෙනවා. ඒ කර්මජ රූප පුඤ්ජය කර්මය නිසා ඇතිවන එකක්. මිසක වෙන හේතුවකින් ඇතිවන්නක් නෙවෙයි. කර්මය නිසා ඇතිවන. ඒ කර්මය නිසා ඇතිවන ඒ රූප සමූහය පාලනය කරන්න වර්තමාන විකව ඒ කර්මය ඒ ඒ අවස්ථාවේදී විද්‍යමාන නැහැ. එතන නැහැ. එතන ඇතිලා නැතිව ගියේ සිතක් කල්පිතයක් නේ. කර්ම වශයෙන් දක්වන්නේ. ඒ නිසා ඒකේ තැනගෙන මේ රූප පාලනයේ යෙදෙන ධර්මය තමයි ජීවිතේන්ද්‍රිය කියන්නේ. ඒ නිසා ඒ කර්මජ රූප හැමතැනම ජීවිතේන්ද්‍රියක් ඒ කර්මජ රූප ඇතිවන්නේ සිත නිසාම වේ. එකම අවස්ථාවකදී කර්මජ රූප මේ ප්‍රතිසංවිසිතේ උපකාරය ලැබ පහළවන්නක් සේගෙන ප්‍රතිසන්දි කර්මජ රූපේ කියලා ඔය උපත්තාම ඉගෙන ගන්නකොට උදුරන අවස්ථාවක් තිබෙනවා. දැන් හේතු ප්‍රත්‍යය පිළිබඳව කතා කරන විට හේතු ප්‍රත්‍යයේ සත්‍යෝත්පන්න දක්වන විට සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියලා ඒ සත්‍යෝත්පන්න ගොඩට අතුළු කරන ප්‍රතිසන්දි කර්මජ රූප ධාතු. ඒවා ප්‍රතිසන්දි කර්මජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්ම. ඒ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපේ කියන්නේ සහේතුක සිතක්. සහේතුක විපාක සිතක්. ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබෙන විට ඒ ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි ලැබෙන කර්මජ රූප කුලය. ඒ කියන්නේ ප්‍රතිසන්දි කර්මජ රූප. ඒකේ සහේතුක ප්‍රතිසන්දි සිතක් උපදිනකොටම උපදින පහළ වෙන කර්මජ රූප හේතුක ප්‍රතිසංකර්මජ රූපේ කියා ඒ වාද ඒවා හේතුත්ත්වයේ ප්‍රත්‍යෝත්පන්න හැටියට දක්වනවා. දැන් ඊට පස්සේ ඇතිවෙන ඒ කර්මජ රූප, ඒ කර්මජ රූප නැවත නැවතත් උපදිනවා. ඒ එතකොට ඇතිවන්නේ ප්‍රවෘත්ති කර්මජ රූප. ඒ ප්‍රවෘත්ති කර්මජ රූප වලට මේ සහේතුක ඒ කියන්නේ සහේතුක සිතකින් ලැබෙන උපකාරයෙන් ඇතිවන රූපය කියලා එහෙම දැකීමක් නැහැ. ඒ නිසා ඒවා දන්නේ නැහැ. ඊට පස්සේ හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්තම හැටියට ඒ සහේතුක ප්‍රවෘත්ති කර්මජ රූප ගන්නෙ නැහැ. නැත්නම් ඒ ප්‍රවෘත්ති කර්මජ රූප ගන්නෙම නැහැ. ඒවා සහේතුකේ කියලා කියන්නේ ප්‍රවෘත්ති කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප ඇතිවන්නේ කර්ම නිසා. ඒ කර්මය මේ සිතනේ ඒ කර්තකයන් සිතනේ කර්මයේ වෙන එකක්. ඒ කාමයෙන් උපදවන රූප පළමුවෙන්ම උපදවා ලන්නට මේ සිතේ උපකාරය ලැබුණා. ඒ මොකද මේ සිතේ උපකාරය ලැබුණේ ඒ සිත ලැබුණ ප්‍රතිසන්දි සිත වශයෙන්. ඒ ප්‍රතිසන්දියක් නොවන්නට කර්මජ රූප වලට ඇතිවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අනේ නිසායි ඒකේ තිබෙන උපකාරකත්වය ගන්න. ඉතින් ඒ කර්මජ රූප දැනුත් අපිට තිබෙන කර්මජ රූප මේ වෙලාවේ තියෙනවා අපිට ඇස් තිබෙනවා කන් තිබෙනවා නැහැ තිබෙනවා දිව තිබෙනවා ශරීරය තිබෙනවා අපේ භාව රූප තිබෙනවා ඒ වගේම ජීවිත රූපය තිබෙනවා මේවා කර්මජ රූප ඒ කර්මජ රූප පැවතගෙන යන්නට සිතින් උපකාර කරන්නේ නැහැ එහෙම කරනවා නම් කියන්නට ඕනේ ඒක සිතෙන් උපකාරය ලබන කර්මජ රූපය කියලා නෑ ඒවා උපදවන්නේ කර්මය ඒ නිසා තමයි සිත යම්කිසි බලයකින් ශක්තියකින් කෙනෙක් සිතේ ඇතිවීම නවත්වතොත් දැන් එහෙම නවත්වන අවස්ථාවක් නේ නිරෝධ සමාපත්තියට සමවදින අවස්ථාව. මේ නිරෝධ සමාපත්තියට සමවදින අවස්ථාවේදී මේ අනිත් රූප කියන්නේ චිත්තජ රූප නිරෝධ සමාපත්තියට සමවදින තාක් උපදින්නේ නැහැ. ඒ උපදින්නේ නැත්නම් මොකද? සිත නූපදින නිසා. සිතින් උපදවන රූප, සිත නූපදවන විට උපදවා සිත නොමැති බැවින් ඒ චිත්තජ රූපක් නැහැ. නමුත් අනිත් රූප මේ නිරෝධ සමාපත්තියට සමවැදී සිටියේදී උපදිනවා ලැබෙනවා. ඒ එක කොටසක් තමයි කර්මජ රූප. කර්මජ රූප උපදවන්නේ සිටින් නොවන බැවින් තමයි කර්මජ රූප ඒ නිරෝධ සමාපත්තියට සමවැදී සිටින කාලය තුලදී කිසිදු අඩුවක් නැතුව ඉපදගෙන යන්නේ. ඒ කර්මයේ උපදවන. ඒ වගේමයි ඍතුජ රූප, ආහාරජ රූප කියනවා. ඒවා උපදවීමට හේතුව තිබෙනවා. ඒ හේතුන්ගෙන් උපදවන්නේ. දැන් ඒ එහෙම නිසා ඒ කර්මද රූප කොටස නැත්නම් කර්මද රූපම පමණයි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ. කොහොමද? අසන්න සත්‍යද. ඉතින් රූප පමණක් ලැබෙන ප්‍රතිසන්දියක් දැයි. ඒ ප්‍රතිසන්දියට කියනවා රූප ඒ ප්‍රතිසන්දිය ලබන්නන්ට රූප ප්‍රතිසන්දිකාව. රූප ප්‍රතිසන්දියක් ලබන්නෝ රූප ප්‍රතිසන්දියක් ලබා. ඒ රූප ප්‍රතිසන්දිය කියන මේක ප්‍රතිවිරුද්ධ තර ප්‍රතිසන්දියක් තිබේ. ඒකට කියන්නේ නාම ප්‍රතිසන්දියක් කියලා. නැත්නම් අරූප ප්‍රතිසන්දියක් කියලා. ඒකට කියනවා අරූප ප්‍රතිසන්දියක්. ඒ කුවක්කේද අරූප භූමියේ. එතකොට රූප ප්‍රතිසන්දිකයෝය අරූප ප්‍රතිසන්දිකයෝය කියලා එහෙම දක්වනවා නම් රූප ප්‍රතිසන්දි කියෝ කියන්නේ පිළිදෙන්නේ අසඤ්ඤ සත්ත්ව ප්‍රතිසන්දිය ලක්ෂායට අරූප ප්‍රතිසන්දි කියෝ කියන්නේ අරූප භූමි සතරේ ප්‍රතිසන්දි ගන්නවා අනිත්‍යන් වල ප්‍රතිසන්දි ගන්න අයට කියන්නේ රූපාරූප ප්‍රතිසන්දිකා එතන රූපත් තිබෙනවා අරූපත් තිබෙනවා දැන් මේ අපට රූපත් තිබෙනවා අරූපත් තිබෙනවා මෙතෙන් අපේ ප්‍රතිසන්දියේදී රූප අරූප කියන දෙකම ලැබුණා ඒ රූප අරූප දෙකම ලැබුණ නිසා තමයි අපට ප්‍රතිසන්දේදී ලැබුණු ඒ ධර්ම කුණ්ඩය ස්කන්ධ වශයෙන් බෙදා පෙන්වන්නේ පංචස්කන්ධයක් අපිට පංචස්කන්ධයක් ලැබෙනවා ප්‍රතිසන්දේදීම පංචස්කන්ධය ලැබෙනවා රූප ලැබෙනවා සිත චෛතසික කියන මේවා ලැබෙනවා ඒ චිත්ත චෛතසික ධර්ම තමයි සතර නාම ස්කන්ධ වේදනා සංඥා සංඛාර විඥාන රූප රූපස්කන්ධ ඒ නිසා පංචස්කන්ධයක් ප්‍රතිසංධි වශයෙන් ලබනවා. පංචස්කන්ධය. ආස්වන්‍ය සත්‍යෙහි රූපස්කන්ධයක් පමණයි ලබන්නේ. රූපස්කන්ධයයි ප්‍රතිසංධි වශයෙන් ලබන්නේ. ඊළඟට පවතින කාලෙහිදී අසඤ්ඤ සත්‍යෙහි ආයු කාලය දක්වන්නේ මහා කල්ප 500ක්. ඒ 500 වූ දීර්ඝ කාලයේ මුල් වීම එහි පැවතගෙන යන්නේ ඇතිවන්නේ පවතින්නේ නැතිවන්නේ මොනවද ඒ රූපමයි රූප උතුජ රූපත් එකතු උතුජ රූපය උතුජ රූපේ කියන ඒවත් ඇති වෙන එකෙන්නේ ඒ ඍතු නිසා දැන් ඒ කර්මජ රසයෙන් ඇතිවන රූප පුඤ්ජෙහි තිබෙන ඍතු වෙනු තව රූප උපදව එතනවා ඒ විදිහට බාහිරයේ වෙන රූප උපදවන ඒ විදිහට උතුජ රූප චිත්තජ රූප නෑ අනධාත්මයෙන් තම ආහාරජ රූප නෑ නිසා මෙතන ආහාර දෙන්නක නෑ. ඒකට කර්මජ රූප පිළිදෙනවා පිළිදෙනවා. ඒ ටික පමණයි කොයිතරම් කල්ද පවතින්නේ මහා කල්ප 500ක්. ඒ 500 ගත වුණු අවස්ථාවේ සිල්වන්නේ කුමක්ද? සුතිය. සුතිය කියන්නේ කුමක්ද? එතන මේ දිගටම පැවතගෙන ගිය ඒ රූප කුණිදය අතුරුදම් වෙනවා. ඒ තවදුරටත් පවතින්නේ නෑ අතුරුදම් වෙනවා. ඒක හරියට මේ මෙහි සමහරු කියන්නේ කවුරු හරි ඉඳලා නැතිවම නැත්නම් මේ හිතපු ගමන් මේ කොහට හරි ගියාම හිතේ කරින් මොකෙනි කියන කියන්නේ රහත් නැහැ කියන්නේ. අනේ ඒ වගේ එකක් නෙමෙයි අතුරු ධම්ම. අතුරු ධම්ම වෙනවා ඒ ඒ තමයි සිත වීම. සිත වීම. ඒ ඉතින් ඊට පස්සේ ඒ මහා කල්ප 500 ගේ ඇරෑමෙන් චුතිය වේනම් මොකක්ද ඒ චුතිය? ප්‍රතිසන්දිය වූ දේශ වැඩි දෙයක් චුතිය වෙන්නට බෑ. ප්‍රතිසන්දියයි කියලා ගත්තේම සිතක් තිබුණා නම් හිතයි ප්‍රතිසන්දිය කියන එකට ගැනීම. මොකද ඒ ඒ කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය මේ සිතයි කයයි එකම කියන භවයක නම් වඩාත්ම ඒ කෘත්‍යයේ නිහිත වන ධර්මය සිත සිතයි පරම්පරාව වශයෙන් දැක්කගෙන. දැන් අතන සිත නැවැත්ීමේම පරමාර්ථයේ බලාපොරොත්තු ඇතිව වැඩි සිත හේතු කොටගෙනයි එතනට එහිදී ලැබෙන්නේ නැත්තේ සිත. කය විතරයි ලැබෙන්නේ. ඒ කය නිකම් කයක් නෙවෙයි. සම්මේ බලන්න අප්‍රිය අප විතර නිකන් කොටයක් වගේ එහෙම දෙයක් නෙවෙයි. ධර්ම ශරීරයක් ලැබෙන්නේ. ධර්මයේ තුගේ ශරීරය ජීවත් වෙන ධර්මය. ඒ ශරීරයේ ප්‍රාණය කියලා අප කතා කරන ඒ ජීවිතය තිබෙනවා. ඒ නිසා ජීවත් වන්න. ඒ ජීවත් වීමේ තිබුණා ඒ ජීවිතයේ ඒ තරම් හරයක් නැහැ. හරයක් නැත්තේ ඔහු ජීවිතයෙන් කරන දෙයක් නෑ. කරන දෙයක් මහා කල්ප 500 ජීවත් වෙමින් ගත කරනවා. විතක ඒ ජීවිතයෙන් කරන දෙයක් භාවනාවක් කිරීමක් හෝ කිසිවක් ඉන්නවා මොකද භාවනා කරන්න සිතක් ඕනේ. සිතක් ඕනේ. සමහරු කයත් වඩා ගන්නවා මම කලින් දවසක් කිව්වා ව්‍යායාම කරලා අපේ මස්තිදුව ඇඟේ මස්තිදුව එහෙම වැඩි කරගන්න. ඒ කරන්නේ සිතක් කියන කෙනෙක්. සිත නැතුව ඒක කරන්න බෑ. ඉතින් මෙතන එහෙම පොදු කය පවණක් කියනවා. ජීවත් වෙන කය. මේ ජීවිතය ඒ තරම් ඒකේ ඒ ජීවිතයේ ලෙස පවතින්නේ තම උපදවාගත්ත මෙහිදී උපදවාගත්ත ධ්‍යාන ශක්තිය. ධ්‍යානයේ බලය. ඒ නිසා ඒක කොයිතරම් කාලයකට ගෙනියත් හැකිද? මහා කල්ප 500ක් අති දීර්ඝ කාලයක්. තමයි එතන සිට වෙනවා. සිතවන්නේ කුමක්ද එහෙමනම්? රූපයමයි සිතවන්නේ. එතකොට සිතිය වන්නේ රූපය. ප්‍රතිසන්දිය වූයේ රූපය නම් සිතිය වන්නේ රූපය. වෙනසක් වන්නේ ඊළඟ ප්‍රතිසන්ද. ඊළඟ ප්‍රතිසන්දිය සිතක් වශයෙන්මයි ලැබෙන්නේ. අහේතුකේක උපදින්නේ නැහැ. අහේතුකේක උපදින්නේ නැහැ. නමුත් ඒ දිහේතුක ඍහේතුක කියන ඒ ප්‍රතිසන්දි ලබනවා. ඒ නිසායි අතන් සත්තා නම් වන්නේ මොකද අතන් සත්තා නම් පන ජීවිත නවකමේව ප්‍රතිසම්පි භාවයෙන් ප්‍රතිස්ථා සක්මාසේ රූප ප්‍රතිසම්පිතා දැන් මේ මොකද අපි ඉගෙන ගන්න ධ්‍යාන ලබාගෙන ධර්ම ලෝකයක උපන් කෙනෙක් එතනින් පිටව කවදාවත් දුර්ගතියකට යන්නේ නැහැ. කෙලින්ම යන්නේ නැහැ. ආ සුගතියටයි එන්නේ. ඒ සුගතියෙහි රූප භූමියකින් පිටව කාම සුගතියට එන අය විහෙතුක වීම හෝ විහෙතුක වීම විය හැකියි. අහේතුක වෙන්නේ නැහැ. එනිසා ඒ අසංසත්වයෙන් පිට වෙලා මෙහි උපදින කෙනෙක් ලෙස ඒ තනත්තා විහෙතුකෙක් හෝ විහෙතුකෙක් වයි උපදිනවා. ඊළඟට <clears throat> මේකේ එන ලක්ෂණ පාඨයන් ඉච්ඡේවාන් ගහිත ප්‍රතිසංවිතානම් පරණ ප්‍රතිසංවි නිරෝධානන්තර නිරෝධානන්තර ප්‍රබුද්ධි තමේවා ලම්බනා මාරබ්බ තදේව චිත්තං යාව සුති චිත්තුප්පාදා භවස්ස අංග භාවේන භවංග සම්පති සංඛාතං මානසං අබ්බුච්චින්නම් නදී සෝතෝය පවත්තත. එන් කියන්නේ මෙසේ ගනු ලැබූ ප්‍රතිසන්ධිය ඇති ඒ සත්වයාට ප්‍රතිසන්ධියේ නිරෝධයේ පත. يعني ප්‍රතිසන්ධිසිතේ භංගයේ පත. ප්‍රතිසන්ධිසිතේ කියන එක පාදපිති භංග කියන ක්ෂණ තුනනේ. ඒ ක්ෂණ තුන ගත වුණාම ඒ ප්‍රතිසන්ධි වශයෙන් උපන් ඒ විපාක පිට නිරුද්ධ වෙනවා භංගය. ඊ එතන සිට ඒකයි නිරෝධං නිරෝධානන්තර නිරෝධයට අනතුරු අනන්තරතෝ ප්‍රබුති ඒ නිරෝධයට අනතුරු අවස්ථාවේ පටන් අබුති සමේවාලම්බන මාරබ්බ ඒ ප්‍රතිසන්දියෙන් ගනු ලැබූ අරමුණෙහිම එල්බගෙන සදේව චිත්තං ඒ ප්‍රතිසන්දි වශයෙන් උපන්නා වූම සිත. ඒකේ ධාතු වශයෙන් ගත්තම ඒ විපාක සිත ප්‍රතිසන්දි වශයෙන් හටගත්තේ යම් විපාක සිතක් නම් ඒ විපාක සිත. වදේ විචිත්තං යාව ත්‍ුති චිත්තුප්පාදා. ත්‍ුති සිත උපදින තුරු උපදින තෙක් ත්‍ුති සිත උපදින තෙක් භවස්ස අංග භාවේන භවයේහි අවයවය වශයෙන්. ඒ කියන්නේ මේ භවය පැවතගෙන යන්නට විවහල් වෙන කාරණේ වශයෙන්. භවස්කංග භාවේන භවංග සම්පති සංඛාතං මානසං භවංග සම්පතියයි කියනු ලබන හිත අබ්බොච්චින්නං නොසිඳී නදී සෝතෝ විය ගංගා ජල ප්‍රවාහයක් නෙයි ගංගාවේ ජල පහර මෙන් පවත් පවත් ඒ කියන්නේ එකකට අනුසුරු එකක් එකකට අනුසුරු එකක් වශයෙන් වෙන සිත් නූපදන අවස්ථාවවලදී මේ භවංග වශයෙන් ඒ සිත් පැවතගෙන යනවා ඊළඟට පරියෝසාමීච්ඡ ඒ භවයේ පිළිබඳ අවසානයේ අන්තිමේදීද චවන වශයෙන් චුතිවීන් වශයෙන් ගිලිහීම් වශයෙන් මේ භවයෙන් ගිලිහීම් වශයෙන් සුපිතිත්තං සුපිතිතද පුත්වා වි නිරුද්ධති නිරුද්ධ වේ එතකොට අවසානයේදී එය මේ භවයෙන් සුපිතිම් වශයෙන් සුපිතිතදී නිරුද්ධති නිරුද්ධ වේ තතෝ පරංච ඉන් පසුවද ප්‍රතිසන්ධාදයෝ ප්‍රතිසන්ධි ආදීසු ප්‍රතිසන්ධාදයෝ ප්‍රතිසන්ධි ආදී වූ සිත් කියන එක ප්‍රතිසන්ධාදයෝ රත චක්‍රමිව හරියට කරත්තේක රෝදය මෙන් කරත්තේක රෝදය පෙරලි පෙරලි යන්නේ ඒ වගේ රත චක්‍රමිව යථාර්ථමං සුදුසු පරිදි ඒව නේද පරිවත්තන්තා පවත්තන්තා මේ කියන ලදෙන් විදිහට පරිලක්ෂණක පෙරලෙමින් වෙනස් වෙන පවත්තන්දී පරිදි කොහොමද ප්‍රතිසම්පි භවංග ත්‍ුති ප්‍රතිසම්පි භවංග ත්‍ුති ඒ අතරතුර එන වීතිය හරයි කියේ එහෙම නැත්නම් කියන්නේ ප්‍රතිසම්පි භවංග දීපි ත්‍ුති ඒ විදිහට කියන්නේ අවශ්‍ය ඒ නිසායි විදාපා දක්වන්නේ ප්‍රතිසම්පි භවංග වීතියෝ සුතිතේහ තථා භවන්තරේ පුන සම්දි භවංග විචයං පරිවර්තති චිත්ත සම්පත ප්‍රතිසන්ධියය භවංගය වීතියය චිතිය කියන්නේ ප්‍රතිසන්ධි සිත ඊළඟට භවංග සිත නැත්නම් භවංග પરම්පරාව භවංග සිත වීති සිත භවංග සිත කඩලා නවත්තලා තමයි ඒ අරමුණේගෙන පහළ වෙන සිත්තේ හත ගන්න. ඒවා තමයි වීති. ඒ වීති සිද්ද. චුති අන්තිමේදී චුති සිද්ද. එතකොට පතන් ගැනීම කපිසම්භියේ අවසානය චුතියෙන් ඒ දෙක අතරේ භවාංග වීති එන මේවා. එහෙනම් ඇවිත් යකට පුනසංධි ත්‍ෘතියට අනුතුරුව මොකද වන්නේ? එතන ඉවර නෑ. ඉවර නෑ. නැවතත් පුන නැවත සංදි ඒ ප්‍රතිසන්දිය. පුන සංදි භවංග ඉති අය. එතන පුන සංදි භවංග නැවතත් ප්‍රතිසන්දියේ භවංගයේ දීතිය ත්‍ෘතිය මේ විදිහට පරිවර්ත චිත්ත සම්පති චිත්ත සම්පති සිත් පරම්පරාව පෙරලේ පරිවර්තනයේදී තේරෙන්නේ ඒ චිත්ත සම්පතිෙහි එක අවස්ථාවකදී සිට ප්‍රතිසම්පති තවත් අවස්ථාවකදී කියනවා ඇති වෙනවා සිටේවාට කියනවා භවාංග ඒ නැවතත් ඇති වෙනවා එක අවස්ථාවකදී ඒවට කියනවා වීති නැත්නම් චිත්ත වීති අන්තිමට ඇති වෙනවා සුති නැවතත් මේකම පටන් ගන්නවා පහව ප්‍රතිසම්පි භවාංග වීඩියෝ සුසිතේව කතා භවන්තර. ඕක තමයි දිගට යන්නේ. ඊළඟට ප්‍රතිසංඛාය ප්‍රතිසංඛාය පමේසං අද්වං ප්‍රතිසංඛාය කියන්නේ නුවණින් සලකලා කියන ප්‍රතිසංඛාය නුවණින් දැනගෙන නුවණින් සලකා බලා ප්‍රමේත අද්වං තම හේතං අද්දුහං මේක කියන්නේ මොකක්ද මේ ධර්මයන්ගේ පිළිගන්නේ අස්තිර බව ඒ අස්තිර බව නුවණින් සලකා පිළිගන්න ප්‍රතිසංඛාය පමිත මද්වාන් අභිධම්මිකා පද මච්චිකං විභා අභිධම්මිකා පැමිණ අභිගමනයේ කොට පදං අච්චුතං බුධා බුධා කියන්නේ නුවණැත්තෝ බුද්ධාදී නුවණැත්තෝ අච්චිතං පදං අධිගන්වා සුතනවන්නා වූ පදය සත්පමින ඒ කියේ සුතනවන පදය නැත්නම් සාන්ත පදය මරණයක් නැති පදය ධර්මයේ తත්වය තමයි නිවන ඒ නිවන සත්පමින සුසම්චින්න සිනේහ බන්ධනා ඒ අරමුණු කිරීම වශයෙන් නිවන සිතින් නැත්නම් නුවණ අරමුණු කොට සුස මුච්චින්න සිනේහ බන්ධන මේ තෘෂ්ණා ස්නේහය නැමැති බන්ධනය සුසමුච්චින්න හොඳ හැටිම සිඳ දමා සමනිස්සන්ති චිරාය සුබ්බතා ඒ සුබ්බතා කියන්නේ මේ නැති පුද්ගලෝ එයින් ඒ සම්පූර්ණයෙන් නිදෙන්නේ කියලා ඒ කියන්නේ මෙසේ පිළිසිලගත් පුද්ගලයාගේ ප්‍රතිසන්දි සිත ඒ සිතෙන්වත් අරමුණේ ඉඳගෙන ඒ සිතම සුතිචිත්තයේ උපදිනතෙක් දීපසිත නූපදින කල්හි භවාංග වශයෙන් ගලා දැස යන ජල ප්‍රවාහයක් මෙන් නිතර ඇති වෙමින් පවතී. මරණ කල්හි සුති නාමයෙන් එක්වරක් උපදින්නේ ඒ සිතමය. මෙහි ඒ සිත මේ කීවේ සද්දෘපෝ සද්දෘසෝපෝචාර වශයෙන් ඒ සමාන වශයෙන් ගෙනයි කියන්නේ උපමාව උපමාවක් කියනවා වෛද්‍යවරයෙක් ලෙඩකට කසායක් නියම කළේය ලෙඩා එය නියම කළ අයුරින් පානියකොට නැවත වෛද්‍යවරයා වෙත ගියේය එවිට ඒ කසායම කවවරක් බොන්ට නියම කළේය මෙහි ඒ කසායමයි ජීවිත ඒ වර්ගයේ කතාවක් යයි වැටෙන්නාක් මෙන් එක භවයක භවාංග ත්‍ුති සිද්ධ ඒ බණේ වූ ප්‍රතිසම්පිතහ භූමි ධාති ආරම්මනාදී භූමි වශයෙන් සමාන වූ යයි කටයුතුය දෙන්නේක එක එක භවයක ප්‍රතිසම්පිය වූයේ යම් පිටක් නම් භවාංග වන්නේ ත්‍ුති වන්නේ ඒ සිත මේ කියනකොට තේරුම් ගන්නට තියෙන මොකද්ද ඒ සිතනේ කියන විට හරියට වචනාර්ථෙහි ඉල්බගෙන ඒ සිතනේ කියන එක අල්මත් වෙන්නේ නැහැ. ඒ සිත ඇති වෙලා ගියා ගියාම ආපහු එන්නේ නැහැ. නම් ඒ වර්ගයේ ජාතියේ විපාකය වශයෙන් ලැබෙන සිත දුක් බින්ද. එනමෙම ඒ කාණ්ඩය අවසන් වෙනවා. දැන් අපි ඔය කීවේ වීති මුක්ත කාණ්ඩයේ අවසාන කොටස. අවසාන කොට. මේ වීති මුක්ත කාණ්ඩය අවසාන වුණාට පස්සේ රූප කාණ්ඩය ආරම්භයි. මේ රූප කාණ්ඩෙහි වෙන කරුණ අපි ඊළඟ දවසේදී කීම ආරම්භ කරමු. Thank you.